කොටියාගේ සුරතලා වන දැන් පාලන බලය මෙහෙවන රනිල් වික්‍රමසිංහ ලවා ශ්‍රී ලංකා මහ බැංකුව විනාශ කරන්නයි දැන් ඒ කොටියා ක්‍රියාත්මක කරන්නේ. මොකද්ද රනිල් වික්‍රමසිංහ කෙරුවේ? රනිල් වික්‍රමසිංහ කෙරුවේ එතුමා අර අහම්බෙන් අගමැති වුණාම මෛත්‍රීපාල සිරිසේනගේ කර උඩින් ඇවිල්ලා අගමැති වුණාම එතුමා කළේ මොකද්ද? මහින්ද රාජපක්ෂ රජිමට බයෙන් පලා ගිය කොටි සහායකෙක් වන මේ අර්ජුන මහේන්ද්‍රන්ව දැන් රනිල් වික්‍රමසිංහ දැම්මා මහා බැංකුවේ අධිපති හැටියට. එදා ඉඳන් අර්ජුන මහේන්ද්‍රන් කෙරුවේ මහා බැංකුව කෙසේ හෝ කඩා කප්පල් කිරීමයි.